සියලු දෙනාටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේ යහපත් අද දවසේ මේට සම්බන්ධ වෙන සෑම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. අපි ස්වාමින් වහන්සේට මොහොතක් ස්තුති ප්‍රශංසා කරමු. අපි ස්වාමින් වහන්සේට මේ මොහොත බාර කරමින් යාඥා කරමු. ਸਰව බලධාරී මහෞත්තම දෙවි පියාණනි ඔබහන්සට ස්තුති කරනවා ඔබහන්ස අපට මේ අවස්ථාව දුන්න නිසා. සම්බන්ධ වෙන සෑම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ කරුණාව. ස්වාමිනි මේ මෙහෙට ඔබහන්සේගේ මඟ පෙන්වීමෙල්ලෙනවා. ඔබහන්සේට ස්තුති ප්‍රශංසා කරනකොට ඔබහන්සේ අප සියලු දෙනා මධ්‍යයේ ඉන්න නිසා ස්තුතියි. සියලු දේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ අපට මඟ පෙන්වන නිසා ස්තුතියි. සියල්ල ස්වාමින් වහන්සේගේ හස්තයට බාර කරනවා. යේසුස් වහන්සේගේ වචනයද බාරක ස්වාමින් වහන්සේ ප්‍රශංසා මැද ඉන්න නිසා ස්තුතියි. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. ස්වාමින් වහන්සේ අහස පොළොව මැව් දෙවියන් වහන්සේ ruim رسولا كينا يعين කරයි රජුන්ගෙත් රජ ඔබයි ලොවට අධිපති ඔබයි රජුන්ගෙත් රජ ඔබයි ලොවට අධිපති ඔබයි ලොවට අධිපති ඔබයි ලොවට අධිපති ඔබයි Amen. මස්ස පොළව මැව්වා වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපේ දෙවිඳු ජීවමානයි. අපේ දෙවිඳු බලවන්තමයි. අපේ දෙවිඳු දයාවන්තයි. අපේ දෙවිඳු ප්‍රේමණීයයි. ස්වාමිනි වහන්සේට ප්‍රශංසා වේවා. අහස පොළොව මැව් දෙවිඳුන්ට ගෞරවය. යේසුනි වහන්සේගේ නාමය කිව් සැනින් අපේ රෝග පහ වෙනවා. ඔබට සහනය එන නිසා ස්තුති වේවා. ගෞරවය වේවා ගෞරවය වේවා.

තමයි. ඒ නාමය අදහනකොට අපේ පාපය දුරලනවා. ඒ නාමය කිව් සැනින් රෝගය සුව වෙනවා. ඒ නාමයෙන් යක්ෂාත්ම දුරු වෙනවා. ඒ නාමය කියා යාඥා කරන්න. ඒ නාමයට ප්‍රශංසා කරන්න. ඒ නාමයට ස්තුති දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය බලවත් නාමය. ඒ නාමය පසුසන්න. ඒ නාමය උස්සවන්න. ඒ නාමය කියු සැනින් අපේ බිය සැක දුරු වෙනවා. ඒ නාමයට පමණයි අපි බය වෙන්න ඕනේ. වෙන කිසි දෙයකට බය වෙන්න උවමනා නැහැ. ස්වාමු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිතරම අප සමග සිටින නිසා ස්තුති වේවා. ආමෙන්. ආමෙන් ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒ නාමයට අපි මහිමේ දෙමු. ඒ නාමයට අපි ගෞරවය කරමු. මහිමය වේ යේසුනි සැමදා. මහිමය වේ මහිමය වේ ස්වාමින් වහන්සේට. ගෞරවය වේවා ගෞරවය වේවා. ඔබ පමණි අපේ දෙවිඳුන්. ඔබ පමණි අපේ රජදුන්. මුළු හදින්ම ස්වාමින අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මහිමය වේ යේසුනි සෑමදා ප්‍රේමය වේ යේසුනි සෑමදා ඔබ පමණි අපේ දෙවිදුන් ඔබ පමණි අපේ රජදුන් මුළු හදින්ම අප ස්තුති පුදනෙමු සෑමදා ඔබ පමණි අපේ දෙවිඳුන් ඔබ පමණි අපේ රජදුන් මුළු හදින්ම අප ස්තුති පුදනෙමු සෑමදා සෑමදා සෑමදා අමදිමි ඔබ යෙසුනි සෑමදා ඔබ යේසුනි සෑවදා මස සුමියම සතුදුනි සෑවදා ඔබ පමණි අපේ දෙවිදුන් ඔබ පමණි අපේ රජදුන් මුළු හදින්ම අප ස්තුති පුදනෙමු සෑවදා ඔබ පමණි අපේ දෙවිදුන් ඔබ පමණි අපේ රජදුන් මුළු හදින්ම අප ස්තුති පුදනෙමු සෑමදා සෑමදා සෑමදා නමදිමි ඔබ යේසුනි සෑමදා පවතිමි ඔබ යේසුනි සැබදා අසසුමි ඔබ සමිදුමි සැබදා ඔබ පමණි අපේ දෙවිදුන් ඔබ පමණි අපේ රජිදුන් මුළු හදින්ම අප ස්තුති පුදනෙමු සැබදා ඔබ පමණි අපේ දෙවිදුන් ඔබ පමණි අපේ රජදුන් මුළු හදින්ම අප ස්තුති පුදනෙමු සෑමදා පිස්සුනි සෑමදා ඔබ පමණි අපේ දෙවිදුන් ඔබ පමණි අපේ රජිදුන් ඔබ වහන්සේට සමාන වෙන කවුරුත් නෑ මේ ලෝකේ ඔබ වහන්සේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ Hallelujah. Samara. Samara. සෑමදා සෑමදා ඔබවහන්සේට සැමදාම ගෞරවය කරනවා මහිමය වේ යේසුනි අද පතුලෙන් ඔබ වහන්සේව නමදිනවා අද පතුලින් ඔබ වහන්සේව පසුසන ඔබ වහන්සේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ තුන්වෙනිදා මලවුන්ගේ නැගිටලා ජීවමානව අපාතරේ වැඩ සිටින නිසා ස්තුති වේවා. ජය කිරුල දැරුව ස්වාමින්ට ගෞරවය වේවා. ස්වාමිනිය වහන්සේ පමණයි ජීවමානව. වහන්සේ පමණයි අපේ යාඥාවට ඇහුම්කන් දෙන්නේ. වහන්සේ පමණයි ප්‍රශංසා මැද වාසය කරන්නේ. කවුරු හෝ මේ මුළු ලෝකේ කොතනක දීවත් එකතුණත් ස්වාමින් වහන්සේ ක්‍රියා කරන නිසා ස්තුති වේවා. Hallelujah. Jaya Kirula Deruva Samine Maruva Peradudeva බියෙන් නොබගේ උතුම් වුණා මෙරැව් දේවේ වයේ ඔබේ මහිමාන්විතයි නාමේ තේජවත් නාමේ උසුපාවේ

කරමු ස්වාමීන් වහන්සේට. හලෙලූයා. ජය කිරුල දරුව ස්වාමීන් වහන්සේ. ಭಗವಂತ ನಾಮೆ ಉಸ್ಸು ಪವಿತ್ರವು ಶುದ್ಧವು ನಾಮೆ ಒಬ್ಬ ಯೇಸು ಸ್ವಾಸೆ ಅಲಲೂಯಾ विताई नामे तेजवत नामे उस आवे प्रभु शुद्धु नामे ओ भाई यीशु ओ भाई क्रिस्तु देवी हमें वहन से यीशु स्वान से वहन से स्वामी वहन से වහන්සේ රජ්ජුරුවන් වහන්සේ. වහන්සේට යාඥා කරන සියල්ලන්ට ලංවෙන දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. සියලු ගෞරවය මහිමය ස්වාමීන් වහන්සේට පමණක්ම වේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ආපා. ස්වාමින් වහන්සේ ආපා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. සුබ උදෑසනක්. ස්වාමින් වහන්සේට ස්තුතියි අද දවසේ නැවත වතාවක් අන්තර්ජාලය ඔස්සේ ඔබව ධෛර්යමත් කරන්න ශක්තිමත් කරන්න සහ දෙවියන් වහන්සේගේ සුද්ධ වූ ලියවිල්ල දිහා බලන්න අපට දුන් අවස්ථාව ගැන අමාරු සහ අඳුරු වකවානුවක අප ජීවත් වෙන්න මේ කාලය තුල ස්වාමින් වහන්සේ තුල අපට නැවත වතාවක් මම ඔබට කියනෝ බලාපොරොත්තුවක් තියෙනවා ඒ බලාපොරොත්තුව නොසින්දෙන බලාපොරොත්තුවක් මොකද අපි සදාකාල ජීවනයට උරුමකම් කියන අය ඇති ඒ නිසා මේ తాවකාලික ලෝකය තුල බොහෝ අමාරුකම් බොහෝ දේවල් වලට අපිට මුහුණ දෙන්න තියෙනවා. අද දවසේ මම කැමති ඊතා සමීප සහ අපේ හදවතට දැනෙන මාතෘකාවක් ගැන කතා කරා. ඒක තමයි යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී කතා කළා වූ කොටසක් ගැන. කන්ද උඩ දේශනාවේ උන්වහන්සේ නොයෙක් ප්‍රායෝගික කරුණු කාරණාවල් කතා කරා. ප්‍රායෝගික ජීවිතේ අපි මුහුණ දෙන සිදුවීම් සහ තත්ත්වයන් ගැන සහ ඒ දේවල් වලට අපි මුහුණ දෙනකොට වයි බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති තුල අපි කොහොමද ජීවිතේ ගොඩනගා ගන්න ඕන කියලා. අද දවසේ මං ඔබ එක්ක බෙදා ගන්න යනවා. උන්වහන්සේ අපේ අවශ්‍යතා දන්නවා. උන්වහන්සේ අපේ අවශ්‍යතා දකිනවා. උන්වහන්සේට සියලු දේ සපයන්න පුළුවන්. මන්නවත කියන්නම් උන්වහන්සේ අපේ අවශ්‍යතා දන්නවා දකිනවා උන්වහන්සේට අපේ අවශ්‍යතා සපයන්න පුළුවන්. දැන් මේ ගැන කතා කරනකොට ඒක ඉතාමත් වැදගත් බයිබලයේ බොහෝ ස්ථානවල සහ බයිබලයේ විශාල වශයෙන් කතා කරන දෙයක් තමයි සම්පත් පරිහරණය ගැන. වස්තුව පරිහරණය ගැන. සම්පත් ඉපයීම සම්පත් වියදම් කිරීම මේක මුදල් වියදම් කිරීම ඒක පරිහරණය කිරීම මේ ගැන නොයේ උසෑහෙන බයිබලයේ විශාල වශයෙන් කතා කරනවා මේ කතා කරනකොට අපි දකිනෝ සම්පත් පරිහරණය හරි වැදගත් දෙයක් අපි අපේ ලැබෙන සම්පත් මුදල් ඒ දේවල් අපි හරි විදියට පරිහරණය කරේ නැත්තම් ඒ තුලින් සමහර වෙලාවට අපිට හිමි වෙන්න තියෙන ආශිර්වාද නැති වෙන්න පුළුවන් ඒ වගේම අපිට තියෙන සදාකාලික බලාපොරොත්තුවත් අපිට නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා හරි ප්‍රවේශමෙන් අපේ ජීවිතයේ අපි මේ සම්පත් පරිහරණය කරන්න ඕන. මොකද යේසුස් වහන්සේ ඒසා අනර්ග ලෙස කිව්වා. උන්වහන්සේ පැහැදිලිව කිව්වා. මොකද විශේෂයෙන් බලපානෝ මේ සම්පත් පරිහරණය. අප සිටින කාලය අර්බුදකාරී කාලයක්. විශේෂයෙන් මිලමුදල් වලින් කරගන්න බැරි බොහෝ දේවල් වලට අපි මුහුණ දෙන කාලවකවානුවක්. බොහෝ අය මුදල් එකතු කරා ව්‍යාපාර කළා රැස් කළා නොයෙක් නොයෙක් විදියට සම්පත් එකතු කරා. හැබැයි අපි දකිනවා ඔවුන් හිටි හැටියම මේ ලෝකයෙන් සමහරය සමුගන්නවා. ඒ සමුගන්න වෙලාවෙදී ඒ සම්පත්වලටවත් උන්ගේ බැංකුවල තියෙන ගිනුම් වලටවත් ඔවුන්ට ලැබිලා තියෙන මුදල් සම්භාරයටවත් ඔවුන් උපයාගත්ත දේවල් වලටවත් ඒ ගමන ඔවුන්ගේ නවත්තන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒක නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ මේ පොළොවේ ඕනෑමට වඩා සම්පත් සොයන්න එපා. සම්පත් එකතු කරන්න එපා. මේක හරි විදියට පරිහරණය කරන එක සහ ඉතා වැදගත් ආර්ථිකයේ කඩාවැටලා තියෙන කාලයක ව්‍යාපාර කඩාවැටලා තියෙන කාලයක ජනජීවිතයේ කඩාවැටලා තියෙන කාලයක තමුන්ගේ සියලුම ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් උපයාගන්න මාර්ග ඇහිරිලා තියෙන වකවානුවක අපි ජීවත් වෙන්නේ. අපි පෙරලගම්මෝ. සුද්ධ මතයුතුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. ඉඳලා අපි බලන්න යනවා ඉදිරියට සමා වෙන 25 වෙනි පදයේ ඉඳලා අපි ඉදිරියට බලන්න යනවා. සුද්ධ මතයුතුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට අපි ඉස්සරහට බලන්න යනවා. අපි දන්නවා ජීවත් වෙන්න අද බොහෝ විට අපි පොරබදිනවා. අපි ජීවත් වෙන්න ලොකු පොරබැදීමක් කරනවා. ඇයි අපි ජීවත් වෙන්න පොරබැදීමක් කරන්නේ අපි රස්සාවල් කරනවා කර්මාන්ත කරනවා ව්‍යාපාර කරනවා මුදල් හොයනවා මේ ඔක්කොම කරන්නේ ඇයි අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මොනවාද අපේ මූලික අවශ්‍යතා කෑම බීම ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් මේක තමයි අපේ මූලික අවශ්‍යතාවයන් එතනින් එහාට තියෙන්නේ අපේ ප්‍රාථමික අවශ්‍යතාවයන් ප්‍රධාන අවශ්‍යතාවයන් නෙවෙයි හැබැයි මේක නිසා අපි ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා හැබැයි යේසුස් වහන්සේ මේ පසුබිම බලන්න අපි දකිනෝ 19 වෙනි පදයේ කියනවා මෙලොව ඔබට වස්තු රැස් කර නොගන්න. මොකද ඒව මලකඩ කනවා, තාවු කනවා. ඒව සොරු සොරු ගෙනියනවා. එහෙත් ස්වර්ගයේ ඔබට වස්තු රැස් කර ගන්න. ඒ එහිදී මලකඩවත් මලකඩ කන්නවත් කාවු කන්නේවත් නැහැ. ඒව නාස්ති කරන්නේ සොරු උමන් කැන ඒවා සොරා නොගනිති. ඔබේ වස්තුව කොතනද? ඔබේ සිතත් එතනමයි. පෝසත් තරුණයාගේ කතාව ඔබට මතකයි. මොනහද වෙන්නේ වස්තුව තියෙන තැන සිත තියෙනවා. මේක ඊටමත් අමාරු සහ ඊටමත් සමහර තැන්වලදී කනගාටුදායක අවස්ථාවක්. ඒ නිසා යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේ කියනවා සම්පත් වස්තුව මේ පොළොවේ ඕනෑවට වඩා එකතු කරන්න එපා. ඒවා ස්වර්ගයේ එකතු කරන්න. මේ පොළොව එකතු කරන දේවල් දි รา පත් වෙනෝ, මලකඩ කනෝ, කාව කනෝ, හොරු වෙවිල් අරගෙන යනවා. අපි දන්නේ නැහැ. නමුත් අපි දකිනෝ ඊටමත් පැහැදිලිව ඒක නිසා නිවැරදිව ප්‍රතිපත්තිගරුකව ද්‍රව්‍යමය ලෝකයේ දේවල් අපි හසුරුවන්න තියෙනවා. අපිට ක්‍රමවේදයක් නැත්තම් අපිට ප්‍රතිපත්ති නැත්තම් අපි සමහර විට වස්තුව නිසා බොහෝ ජීවිත විනාශ වෙලා තියෙනවා. සම්පත් නිසා තමුන්ගේ සදාකාලික ජීවිතය අහිමි වෙන්න පුළුවන්. අපි ප්‍රවේශමෙන් වැඩ කරන්න තියෙනවා. අපි බලමු 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය. එහෙයින් නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙල්ලා කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද 26 වෙනි පදේ ආකාශයේ පක්ෂීන් බලාපල්ලා. උණු වපුරන්නේවත්, කපාගන්නේවත්, අටුව රැස් කරගන්නේවත් නැත. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේද උන් පෝෂණය කරන සේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කරදර වීමෙන් කනස්සලු වීමෙන් තමාගේ උසට එක රියනක් එක් කරගන්න නුඹලා අතරින් කවරෙකුට පුළුවන්ද? බොහොම ස්තුතියි. මොනාද කියන්නේ? දැන් මම කැමතියි මෙතන එක වචනයක් ගැන අවධානය යොමු කරන්න. මෙතන කතා කරනවා කනස්සලු වීම, කරදර වීම, කනගාටු වීම මේ වචනය. බලන්න 25 වෙනි පදයේ කියනවා එහෙයින් ඔබ කරදර වෙන්න එපා කුමක් කමුද කුමක් බොමුද කියා. ඊට පස්සේ අපි දකිනවා 20 හත්වෙනි පදේ නැවත වතාවක් කියනවා 25 ඒ 27 වෙනි පදේ කියනවා පැහැදිලිව නැවත වතාවක් කරදර වීමෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරන. ආයි කියනවා කනස්සලු වෙන්න එපා. කනගාටු වෙන්න එපා. ඊට පස්සේ 31 වෙනි පදයට එනකොට ආයි කියනවා කනගාටු වෙන්න එපා. කනස්සලු වෙන්න එපා. 28 වෙනි පදේ කියනවා කරදර වෙන්න එපා. අපි මොනවා ගැනද අද කරදර වෙන්නේ? ඔබ කල්පනා කරලා බලන්න. අද මිනිස්යන් මොනවා මොනවටද මෙච්චර මහන්සි වෙන්නේ? මෙච්චර රැකී රක්ෂා කරනවා මම ඔබට කිව්වා ගොඩාක් අද මහන්සි වෙනවා මොකටද මහන්සි කරදර වෙනවා කනස්සලු වෙනවා සම්බුන්ගේ ශ්‍රම ශක්තිය වැය කරනවා ඔව් වැඩ කරන්න ඕන හැබැයි කනස්සලු වෙන්න එපා කනගාටු මේ දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කතා කරන්නේ කනස්සලු වෙන්න එපා කනගාටු වෙන්න එපා ඒ වගේම මේ පළවෙනි එක කියන්නේ මේක පළවෙනි එක කනස්සලු වෙන්න එපා කනගාටු වෙනවා දෙවෙනි එක කියනවා 30 වෙනි පදයේ කියනවා ඇදහිල්ල මද ඇදහිල්ල ඇත්තෙනි. අපි 30 කියවමු. මද ඇදහිල්ල ඇත්තෙනි. අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නා වූ කෙතේ තෘණ දෙවියන් වහන්සේ මෙසේ පළඳවන සේක් නම් ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපල නොපලඳවන සේක්ද. තිස්වනි පදේ කියනෝ කන මෙතන කියන මද ඇදහිල්ල ඇත්තෙනි. මේ දෙවනි චෝදනාව පළවෙනි චෝදනාව තමයි කනස්සලු වෙන්න එපා කනගාටු වෙන්න එපා. නුඹලා කුමක් කමුද කුමක් බොමුද කියාවත් කුමක් අඳිමුද කියාවත් කනස්සලු වෙන්න එපා කනගාටු වෙන්න එපා. ඊට පස්සේ කියනවා කනගාටු කනස්සලු වෙලා එක රියනක්වත් වැඩි කරගන්න බෑ. මොනවද අපි පැහැදිලිව කියන්නේ ඒ ස්වංශේ කෑම ගැන, බීම ගැන, ඇඳීම ගැන. මේ තුන ගැන කනස්සලු වෙන්න එපා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා මද ඇදහිල්ල ඇත්තෙනි. නුඹලා ඇදහිල්ල නුබලාගේ හීන වෙලා බාල වෙලා මොනවාද මේ ස්වාමින් වහන්සේ කියන්නේ? උන්වහන්සේ මෙතන පහළට යනකොට පොරොන්දුවක් දෙනවා. හයවැනි පරිච්ඡේද 33 වෙනි පදේ අපි කවුරුත් දන්න පොරොන්දුවක් මේ චෝදනා දෙකත් එක්ක පොරොන්දුවක් දෙනවා බලන්න පොරොන්දුව 6:33 නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයා පල්ලා මේ සියල්ලක් නුඹලාට දෙනු ලබන්නේය. පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යත් ධර්මිෂ්ඨකමත් සොයන්න. එතන තුන්වෙනි පදේ පටන් ගන්නකොට කියනවා එබැවින් එහෙත් එබැවින් එහෙත් මොකද්ද බලන්න 32වෙනි පදේ 32වෙනි පදේ මොනවද කියන්නේ? මක්නිසාද මේ සියල්ල අන්න જાතිව සොයති මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. අන්න දේ. දෙවියන් වහන්සේ කියනවා මේ ඔක්කොම දේවල් කන්න බොන්න ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් මේවා අන්‍ය ජාතියුනුත් හොයනවා. මේවා නුඹලත් හොයනවා. හැබැයි මේ දේවල් ඕන කියලා මම දන්නව නුඹලාට. ප්‍රිය සහෝදරය සහෝදරිය අද මුළු ලෝකෙම අන්ධකාර වකවානුවක් අද මුළු ලෝකෙම රැකී රක්ෂා නැති වෙලා අද මුළු ලෝකෙම ආර්ථිකය කඩාගෙන වැටිලා අද මුළු ලෝකෙම අපේ ජීවිතේ ජන ජීවිතේ අඩාල වෙලා අද මුළු ලෝකෙම අපිට ලැබෙන්න තියෙන සම්පත් මාර්ග ඇහිරිලා මිල මුදල් උපයන ස්ථාන ඇහිරිලා ව්‍යාපාර කඩාගෙන වැටිලා කර්මාන්ත ශාලා කඩාගෙන වැටිලා අපේ රැකී රක්ෂා වලින් අපිට ලැබෙන සමහර මුදල් අඩු වෙලා තියෙනවා ඒවා හීන වෙලා තියෙනවා අද කාර්යාලවල ප්‍රධානීන්ට මුදල් ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ කියන මේ සියල්ල නුඹලාට ඕනෑ බව මම දන්නවා. ඊටා පැහැදිලි වචනේ. මේව ඕන කියලා මං දන්නවා. ඒක නිසා 33 කියන 32වෙනි පදයේ කියන මේ සියල්ල අන්‍ය જાතියුනුත් හොයනවා නුඹලාට ඕන බව දන්නවා. මං ඔබට කියනවා. දෙවියන් වහන්සේ දන්නවා ඔබේ අවශ්‍යතාවය. දෙවියන් වහන්සේ දන්නවා ඔබේ ඌමනාකම. දෙවියන් වහන්සේ දන්නවා ඔබේ බඩගින්න. දෙවියන් වහන්සේ දන්නවා ඔබේ පිපාසය. ඔබට අවශ්‍ය සියලු දේ. දෙවියන් වහන්සේ කියන එහෙ එතකොට එබැවින් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට මේ සියල්ල නුඹලාට දෙනෝ. එවිට එතන කියනෝ සියල්ල සපයනු ලැබේ. සියල්ල එකතු කරනු ලැබේ. පළමු දේ කියනෝ උන්වහන්සේව සොයන්න. උන්වහන්සගේ රාජ්‍ය උන්වහන්සගේ ධර්මිෂ්ඨකම උන්වහන්සගේ වචනේ සත්‍යතාවය උන්වහන්සගේ වචනයට කීකරු වෙන්න උන්වහන්සගේ වචනේ තියෙන ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න ස්වාමින් වහන්සේව සොයන්න පළමු ප්‍රමුඛතාවය ෆස් ප්‍රයෝරිටි එක පළමු ප්‍රමුඛතාවය ස්වාමින් වහන්සේ උන්වහන්සගේ වචනය උන්වහන්සේ බයිබලයේ කියන තරුණ සිංහයෝ පවා බඩගින්න ඉන්න යනෝ නමුත් දෙවියන් වහන්සේගේ දරුවන් කවදාවත් බඩගින්නින්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ සපයනවා. දෙවියන් වහන්සේට පුළුවන් ඒක කරන්න. අවුරුදු 40ක් ඊශ්‍රායෙල් සෙනගට කන්න දුන්නා. ඊශ්‍රායෙල් සෙනග මිසරයෙන් එළියට එනකොට කෑම ගෙනාවේ නැහැ. ඊශ්‍රායෙල් සෙනගට දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. අවුරුදු 40ක් තිස්සේ අහසෙන් කන්න දුන්නා. හැමදාම උන්වහන්සේට අමතක වුණේ නැහැ. විශ්වාසවන්තව ඒ ලක්ෂ ගානක සෙනගක් දෙවියන් වහන්සේ බලාගත්තා. ඒ දෙවියන් වහන්සේ අදත් අපි සමග ඉන්නෝ. ඒ නිසා ඔබේ අවශ්‍යතාවය දන්නෝ, ඔබේ උමනාකම දන්නෝ, ඔබට ඔබට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය විදියට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන්. හැබැයි එක කොන්දේසියක් පිට. කොන්දේසිය තමයි පොරොන්දුව ඉටු වෙන්නේ. කොන්දේසිය තමයි පළමු කොට මගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න. මාව සොයන්න. මට ලං වෙන්න. මගේ මාලිගාවේ සිටින්න මාත් එක්ක පුද්ගලික සම්බන්ධතාවය තියාගන්න රාජ්‍ය ධර්මිෂ්ඨකම පැහැදිලිව කියනවා. ජීවිතේ සියලු දේවල් වලට වඩා උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේ ඊට පැහැදිලිව මෙතන කිව්වා උදාහරණ එක්ක පෙන්නලා දුන්නා. ආකාශයේ පක්ෂීන් බලන්න. උන් අටකොටු වල රැස් කරන්නේ නැහැ. උන් වපුරන්නේ නැහැ. උන් නෙලා ගන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කරලා තියෙනවා. එක කුරුල්ලෙක්වත් බඩගින්නේ මැරිලා යන්නේ නැහැ. අටුවල රැස් කරගන්නේ නැහැ. ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරනසේක. ඔවුන්ට වඩා නුඹ වටිනවා නොවේද මෙන්න ප්‍රිය සහෝදරය සහෝදරිය නැවත ආකාසේ පක්ෂීන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා නම් උන්වහන්සේට ඊට වඩා මාව වටිනවා උන්වහන්සේ මට ආශිර්වාද කරනවා ඒ වගේම කියනවා ඔබ ඇඳුම් ගැනයි කරදර වෙන්නේ කෙතේ මානෙල් ගැන කල්පනා කරන්න නූල් කටින්නේ නැහැ. නමුත් ඒ සියල්ලට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා තියෙනවා. සලමොන්ගේ එතන කියනවා පැහැදිලිව අර සලමොන්ගේ උවද තේජසින් විරාජමාන වූ සලමොන් උවද මේ මල් වලින් එකක් පිලෙසවත් සැරසී නොසිටියේ යයි මම නුඹලාට කියමි. ස්වාමින් වහන්සේ ਸਰව බලධාරී. උන්වහන්සේ පුදුම දෙවියන් වහන්සේ. මේ වකවානුව තුළ ආර්ථික ප්‍රශ්න ඇති අමාරුකං ඇති අනාගතය ගැන බයින් සැකින් ඇති මිල මුදල් නෙවෙයි අපි විස්සරහට යරන් යන්නේ උන්වහන්සේ සමග තියෙන සම්බන්ධතාවය බලාපොරොත්තුව මිල මුදල් තියෙන අය අද කඩාගෙන වැටිලා අද මුදල් මුදල්වල බලය අද බලයක් නැතුව ගිහිල්ලා තියෙනවා නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි බලනායව උන්වහන්සේ පෝෂණය කරනෝ ආරක්ෂා කරනෝ ආශිර්වාද කරනෝ රැකබලා ගන්නවා ඒ සත්‍යතාවය ඉතා වැදගත්. ඒක නිසා අපි දකිනවා. ඒ වචනය දැන් බලන්න මේක කියනවා මම අවසාන කරන්න යන්නේ. මෙතන කියනවා ඉතා වැදගත් දෙයක්. අපි බලමු 34 වෙනි පදය. අවසාන පදය. එබැවින් හෙට දවස ගැන කනස්සල් නොඑල්ලා. හෙට දවස ඒ ගැනම කරදර වන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහි. එබැවින් හෙට දවස ගැන කරදර වෙන්න එපා. ඇයි ආයි කියනෝ එබැවින් අතනත් කියනෝ එබැවින්. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයනෝ නම් මේ සියල්ල නුඹලාට ඇඩ එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? කෑම බීම, ඒ අවශ්‍යතා, ඉදුම් හිටුම්, ඒ සියලු ඇඳුම් පැළඳුම් ඒව එකතු කරනවා. මෙතන ඒක නිසා හෙට ගැන කරදර වෙන්න එපා. ඔබ කරදර වෙන්නේ හෙට ගැනද? මං ඔබට කියන්නේ බැංකුවල උදල් එකතු ඉතුරු කරන්න එපා කියලා. මං ඔබට කියන්නේ ඔබ සූදානම් වෙන්න එපා කියලා. හැබැයි ඕනෑවට වඩා සූදානම් වෙන්න එපා. දෙවියන් වහන්සේ දවසේ මෙන්න මෙතන ලස්සන වචනයක් කියනවා. ඒ දවසේ කරදර බලන්න. හෙට දවස ගැන හෙට දවස ගැන දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තවත් ඒ කරදර එකතු කරගන්න එපා. අද දේවල් අදට මුහුණ දෙන්න. හෙට හෙට දවස. හෙට ස්වාමින් වහන්සේ හෙටත් උන්වහන්සේ ජීවමානයි. ඒ නිසා ඔබට මතකද ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් එකතු කරගත්ත මොනාදුනේ අපේ ස්වභාවය මේක. ඒක අවුරුදු 6 7000කට ඉස්සෙල්ලත් එහෙමයි අදත් එහෙමයි. අපිට වැඩියෙන් තියෙන අපි එකතු කරනවා, එකතු කරනවා, එකතු කරනවා. මොනාදුනේ ඊළඟ දවසේ උදේ බලනකොට ඒ ඔක්කොම නරක් වෙලා පණුව ගහලා. දෙවෙනි දවසකට සෑහෙන්න එකතු කරගන්න. දවසකට සෑහෙන්න. හැබැයි මොනාද උනේ ඊශ්‍රායෙල් සෙනඟ? දවස් ගණ ගානකට එකතු කරගත්තා. හැබැයි සබතට ඉස්සෙල්ල දවස එකතු කරගත්ත දේවල් නරක් වුණේ නෑ. එනම් ඒ දීපුවයි ප්‍රශ්නයක්ද නෑ. අපේ ආකල්පවල ප්‍රශ්නයක්. අපේ ආකල්ප වැරදි. අපිට තියෙන්නේ මෙතන පැහැදිලිව කියනෝ හෙට දවස ගැන කරදර වෙන්න එපා ප්‍රිය සහෝදරය සහෝදරිය හෙට දෙවියන් වහන්සේ ඔබව බලා ගන්නෝ අද බොහෝ වෙලාට අපි අපි කනස්සලු වෙන්නේ කනගාටු වෙන්නේ අපි විපත්තිදායක තත්වයන් වලට මුහුණ දෙනකොට දුක් වෙන්නේ අනේ හෙට මොකද වෙන්නේ අනේ අනිද්දා මොකද වෙන්නේ අපේ දරුවන්ට මොකද වෙන්නේ අනාගත පරම්පරාවට මොකද වෙන්නේ අපි නම් ජීවත් වුණානේ නෑ යේසුස් වහන්සේ ඒ අයවත් බලා ගන්නවා උන්වහන්සේ හෙටත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සදා කාලයටම දෙවියන් වහන්සේ. ඒ නිසා මෙතන බයිබලේ පැහැදිලිව කියනවා හෙට දවසේ තියෙන කරදර අද ඔබ ඒක ඇදලා දාගන්න එපා. හෙට දවසේ කරදර හෙටට සෑහෙනවා. ඒක නිසා අපි දකිනවා ඉතිහාසයේ ඉඳලා මේ සත්‍යතාවය ජීවමානයි. උන්වහන්සේ ਸਰව බලධාරී. උන්වහන්සේ අපේ මිතුරාණන්. උන්වහන්සේ අපේ ගුරුතුමාණන්. උන්වහන්සේ අපේ එඬේරාණන්. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ සර්ව පරාක්‍රම ස්වාමින් වහන්සේ ඊයේත් අදත් හෙටත් එක වගේ උන්වහන්සේ අතීතයේ හිටියා වර්තමානයේ ඉන්නවා අනාගතයේ සිටින්න යනවා උන්වහන්සේ මෞංකාර දෙවියන් වහන්සේ අපි මේ මේ ගීතිකාවට සවන් දෙන්න යනවා ස්වාමින් වහන්සේ අපේ මිතුරානෝ උන්වහන්සේ කිසි දවසක මාවත් හරින්නේ නැහැ උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඉන් පසුව අපේ ජීවිත බාර කල්ලා අපි යාඥා කරන්න යනවා. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න ඕන. අපි මේ ගීතිකාවට සවන් දෙමු. උන්වහන්සේ ඒ වචන වලට සමන් දෙන්න. මම ඔබට නැවත මතක් කරන්න. කුමක් අඳිමුද කුමක් කමුද කියලා කනස්සලු වෙන්න එපා. කුමක් බොමුද කියලා කනස්සලු වෙන්න එපා. ඇදහිල්ලෙන් හෙට දවස ජීවමාන යේසුස් වහන්සේ ඔබ සමග සිටිනවා. අපි මේ ගීතිකාව සවන් දෙමු. ඔබයි සදා අපතදිමත් නොහරින්න අවසනමාවෙනුවෙන් දිවිපුදදුන් ඔබයි සදා විපතදිමත් නොහරින්න අවසනමා වෙනුවෙන් දිවිපුදදුන් ඔබයි සදා පිරිපුදදු ඔබයි සදාතන මිතුරුතුමෝ අපි යාඥා කරමු ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙමු කනස්සලුවීමෙන් එක රියනක්වත් ඔබට එකතු කරගන්න බෑ. ඒ නිසා කනස්සලුණු වෙන්න, කනගාටුණු වෙන්න, කරදරණු වෙන්න උන්වහන්සේ ඊයේත් අදත් හෙටත් ජීවමානයි. අපේ අවශ්‍යතා සපයන්න පුළුවන් ස්වාමින් වහන්සේ. හලෙලූයා. අපි යාඥා කරමු. ජීවමාන සර්ව බලධාරී ශුද්ධ දෙවි පියාණනි. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. එදා ඊශ්‍රායල් සෙනගට අවුරුදු 40ක් සැපයෝ වගේ ඔබ වහන්සේ අපට සපයන දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ කවදාවත් අපට හිඟ වෙන්න දෙන්නේ නැහැ ඔබ වහන්සේ කවදාවත් අපව අත්හරින්නේ නැහැ ඔබ වහන්සේ කවදාවත් අපව අනාථ වෙන්න දෙන්නේ නැහැ ඔබ වහන්සේගේ වචනේ කියනෝ මම නොබව ආරක්ෂා කරනවා මගේ ඇසේ කළුවෝ වගේ විස්වාමින් වහන්ස අපි ඔබහන්සට ස්තුති කරමින් අපේ ජීවිත භාරකනො මේ රට භාරකන්නෝ මේ දුක්පිඳින සෙනග භාරකන්නෝ මේ පීඩාවිදින සෙනග භාරකන්නෝ ද විස්වාමින් වහන්ස ඔබහන්සේ එක් එක් කෙනාට දර්ශනය වෙන්න කතා කරන්න ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ඔබහන්සේ බව දැන හඳුනාගන්න. ස්වාමිනි මේ සතිය එන්නා උදවස් අපේ දරුවන් අපේ පවුල් අපි යනේන ස්ථාන අපි කරන කියන දේවල් මේ සියල්ල තුළ ඔබ වහන්සේ අපව ආරක්ෂා කරගත මැනව. දැන් දෙවි ස්වාමීනි අපි ඔබ වහන්සේගේ සුද්ධ දෑත් වලට බාර වෙනවා. අනුග්‍රහයත් කරුණාවත් ස්වාමිනි සියල්ලට වඩා ඔබ වහන්සේගේ දිව්‍ය ප්‍රේමයත් අප සමග නිසා ස්තුතියි. දැන් අපි ඔබ වහන්සේගේ සුද්ධ දෑත් වලට බාර වෙනවා. අප උදෙසා මැරී නැවත නැගිට්ටා වූ නාසරීය යේසුස් වහන්සගේ උතුම් නාමයෙන්. දැන් පිය උදවියන් වහන්සේගේ ප්‍රේමයත්. පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත්. ශුද්ධාත්මෙන් වහන්සගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත්මතු සදාකල් ස්වාමින් වහන්සේ නතුරු ඔබ සියල්ලන් සමග වේවා. ආමේන්. ඔබ සියලු දෙනාට යේසු පිහිටයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.